ඒ නිසා මේක වළක්වලා වැඩිහිටි වයසේදී දත් තියාගන්නට ඒගොල්ලන්ට කන්න, හපන්න, hina වෙන්න, වචන උච්චාරණය කරන්න, මූණ ඇකිලෙන්න තු තියාගන්න, දත් තියාගන්න අපි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. පාසල හැර යන දරුවෙකුගේ එකම එක දතක්වත් ගලවා නැති බවට සහතික කරන්නට අවුරුදු 15 16 කියන වයසේදී සියලුම දෙනා මුඛ පරීක්ෂාවකට ලක් කරලා එයාට රෝග තිබෙනවා නම්, විරාගිය දත් තියෙනවා නම් පුරවලා, විදුරු මස් රෝගේ හැදිලා තියෙනවා නම් ඒවට අවශ්‍ය මැදිහත් වීම කරලා, ගුරුසෙන් දත් මදින්න උගන්වලා, මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරලා, ඒ අය සමාජයට යනකොට යහපත් මුඛ සෞඛ්‍යයකින් හෙබි අය බවට පත් කරලා ඒ අනුව මධ්‍යම වයසේදී හෝ වැඩිහිටි වයසේදී හෝ දත් අහිමි වීමේ අවාසනාවන්ත තත්වයෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා අපි මේ වසරේ සිට සෑම පාසල් ශිෂ්‍යයෙක්ම අවුරුදු 15 දී පරීක්ෂාවට ලක් කරලා එයාට අවශ්‍ය මැදිහත් වීම කරන්නට තීරණය කරලා තියෙනවා.